සිද්ධ වෙන්නේ. අවසරයි ගෞරවනීය යෝගාචර සංගරත්නේ අපි නිසනෝනේ අනිකුත් පාසක මහතුරු සම්බන්ධ කරගෙන බ්‍රහස්පතින්දා ලදරද අවස්ථාවේ ඇටියට චාරිත්‍රානුකූලව ධර්මදේශනාවට එකතු වෙනවා ඉතින් අදත් අපිට බ්‍රහස්පතින්දාවක් ඉදිරිපත් වෙලා තියෙන ධර්ම දේශනා අවස්ථාවක් සීලමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නාගෝව යෝතානි විවජ්ජයිत्वा සංජාත කන්දේ පදුමී උලාරේ යතාබිරත්නං විහාරේ අරඤ්ඤේ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ හෝති අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිසන් වනේ මේ පවත්තන විපස්සනාවට බර සතිපතා කරන ධර්ම දේශනාව සාමාන්‍යයෙන් අපි කරන ධර්ම දේශනාවලියක් විදියටයි. ඉතින් මේ වකවානුවෙත් අපි පවත්න්නේ මේ දේශනාවලියක තවත් එක අංකයක්. අපි ඉදිරියෙන් තියාගත්තේ පොදු අරමුණ විදියට සරුවච්න දේශිත ත්‍රිපිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ පොතේ තියෙන කග්ගවිශාන කියන සූත්‍රය. ඉතින් මේ කග්ගවිශාන සූත්‍රය අනිකුත් සූත්‍රات එක බලනකොට සුවිශේෂී බවක් පේනවා අටුවා විග්‍රහය හැටියට. ඒ වගේම අන්තර්ගතයේ දිහා බලනකොටත් ඒ සුවිශේෂී බවක් නිසා සාමාන්‍ය විවහාරයෙන් බැහැර වෙලා තියෙනවා. කෙසේ නමුත් ආරාධනාවක් ආවා අපි ඒ සූත්‍රය ඉදිරියෙන් තියාගෙන ඒක අරමුණු කරගෙන මාතෘකා කරන ධර්ම දේශනා පවත්වමු කියලා. ඉතින් ඒක මේ අනිකුත් සූත්‍ර වලට අනිකුත් දේශනාවට වෙනස්ව ඊට ගන්න වෙනස් වෙන සුවිශේෂී වෙන කාරණාව තමයි ඒකේ අටුවාවේ පෙන්ලා දීලා තියෙනවා මේ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කියලා. රාතන් වහන්සේලාගෙත් නෙවෙයි සර්වචන් වහන්සේගෙත් නෙවෙයි. ඒක නිසා අපේ ශාසනයේ වැඩි ප්‍රසිද්ධ නැති තවත් ආර්ය පිරිසක් තමයි පසේ බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේලා බණ කියන්නේ නැතය. උන්වහන්සේලා කාටවත් අනුශාසනා කරන්නේ නැතය. Tamanට වෙච්ච දේ විස්තර කරගන්න බැරිය. කෙසේ නමුත් කෙනෙකුගේ ආධාරයෙන් තොරව නිවන් දකපු ඇත්තේ කියන එක තමයි අපිට තියෙන ඥානෙ. ඉතින් ඒ අනුව මේකේ තියෙන සුවිශේෂී ගතියක් නිසා මේක ඒ ගාථාවල නම් එහෙම කියවෙන්නේ නැහැ. නමුත් අටුවාව සපේනකොට ඒකට අර්ථකථන දෙනකොට පසේ පුත්‍රජානන් වහන්සේලාගේ උදාන ගාතාවල් විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඒකට හේතුව අනිකුත් සූත්‍රවල හෝ නැත්නම් අපි කියන රහතන් වහන්සේලාගේ වැඩපිළිවෙල සරුවචනන්සේගේ වැඩපිළිවෙලට වැඩිය සුවිශේෂී වෙච්ච උද්දකලා බවක් මේකේ නිතරම හුවා දක්වනවා. උද්දකලා වීම විශේෂයෙන්ම අවධාරණය කරනවා ඒක පසුකාලීන අටුවාචාර්ය වංශලා ඉච්චර කැමති වෙලා නැහැ. පසුකාලීන ආචාර්යවරු අටුවාචාර්යින් වහන්සේලා ආගමක් හදන්න හදලා තිනවා බුද්ධ ධර්මයේ. ආගම හදනකොට මේ ලක්ෂ පින්කම් දෙලක්ෂ පින්කම් මිනිස්සු එකතුලා බෙර ගහනවා, ගිජ්ජෝල්ල නෙවුවා, වැලිමලු හදනෙවුවා, චෛත්‍ය විහාර හදනෙවුවා ලොකු කරගත්තා. ඉතින් ලොකු කරගත්තාට පස්සේ මේ බුදුහාමුදුරුවෝම විවේක වෙයල්ලා, නිස්සද්දව හිටපල්ලා තනි වෙයල්ලා කිව්වහම අර ඉස්සරහට ගත කොඩි ආපහු ගන්න වෙනවනේ. ඉතින් නොකියත් බෑ මොකද මෙවුවා කොහොම ගැඹුරු ධර්ම සහිත සුත්ත නිපාතේ සඳහන් සූත්‍ර. ඉතින් ඒක නිසා දෝ මෙවුවා මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කියලා වර්ගීකරණ පෙළඹුණා දෝ කියලා බටේට චින්තනය අනුව යන සමහර චින්තකයෝ සැක කරනවා. මේ නිසා ජනප්‍රිය බුද්ධ ආගමට මේක එච්චර අල්ලන්නේ නැහැ. මේක කියොන් ටිකක් කරප්පන් එන ගතියක් තියෙනවා. ඒකට ඇලර්ජික් ගතියක් කියනවා. ඒ මොකද ජනප්‍රිය බුද්ධ ආගමේ තියෙන අනිකුත් ආගම් එක ගටන්ඩ බලවේශේනා සංවිධානය කරන්න කඳවුරු බඳින්න සංවිධාන කටයුතු. ඉතින් ඒක ඒ කාලේ තිබිලා තියෙනවා. ඒ වාගේ මේ කාලේ තිබිලා තියෙනවා මේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන විදිහට කඟ වේන හඟක් බඳුව එකලාව හැසිරීමේ සුවිශේෂී ගතියක්. ඉතින් කඟ වේනා විතරයි ලෝකේ ඉන්න තනියඟ තියෙන සතා ඒක හරිම බලවත්. ඉතින් ඒක නිසා එවැනි නිදර්ශනයක් ගෙන හර පෑමෙන් අද්විතීය භාවය අද්වෛතය දෙකකට හෝ නොබෙදී තනි ඒක ඝන සෙල් සිකාවක් විදියට සෙල සිකාවක් කඳු සිකරයක් විදියට ਸਰවචන්සමේ පෙන්වන්න හදන මේ ඒකචර භාවය හුදේකලා බව විවේක ගතිය ආගමත් එක පොඩ්ඩක් ගැලපෙන්නේ නැති ගතියක් තියෙනවා. ආගම කියන්නේ ඇලි ගලි වාසය. කට්ටිය එකතු වෙලා බල සංවිධානය හදනවා. මූලධර්මවාදී වෙනවා. අනිත් අයට විරුද්ධව නැගී හිටිලා කාලഘോഷා කරනවා. ඒක තමයි ආගම වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ආගමේ දියුණුවත් එක්ක මේ වගේ සූත්‍ර ටිකක් පසු බාහන ගතියක්, රස ගහන ගතියක් පේන්න තියෙනවා. නමුත් ඒ ආගමට වෛර කරන්නවත් උනේ නැහැ. ඒකේ ඉන්න ගමන් හරි මෙවැනි සූත්‍රවල චරවත්තාංශේ දේශනා කරපු දේ සමූහයක් වශයෙන් නම් ජන විඥාණයට නම් හේතු ගන්නට අමාරු වෙයි ටිකක්. අවශ්‍යතාවයකුත් නැහැ මේ හේතු ගන්නට. නමුත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව පපුවට තත්තු කරලා බැලුවොත් මේ කාරණාවත් අපි ඔය ජන විඥානයත් එක්ක යන ජනප්‍රිය බුද්ධ학මත් එක්ක යන එකත් එක්ක ගෙනියන්න බාධාවක් නැහැ. ඒකමයි පුද්ගලික චරිතයෙන් මම දන්න දෙයක්. ඉතින් ඒක නිසා මගේ මේ ආගමික නැගිය නැමියවත් එක්ක මේ සූත්‍රයේ ලොකු සම්බන්ධකමක් තියෙනවා. මුලින්ම මම කියවපු කටපාඩම් කරගන්න උත්සාහ කරපු පළවෙනිම සූත්‍රය මේක. ඉතින් ඒක නිසා ඒක මට ගොඩාක් මේ වැඩ කටයුතු සංවිධානයේදී උදව් වුණා. ඉතින් ඒක නිසා එකත් එකක් අනිත් එක මේ ආර්දනාවක් කරුවා අපි මේ කග්ගවිසාන සූත්‍රය ඉස්සරහින් තියාගනිමු කියලා මේ ධර්මදේශන මාලාවට. ඉතින් අපි ඊයනෝ බලනකොට මගේ ගණන් ඉලක්කම් වල හැටිනවා 19 වෙනි දේශනාව. 19 වෙනි ගාථාව. මේ ගාථා 40ක් තියෙනවා. මේ ගාථා 40 හැම අවසාන පදේ සමානයි එක ගාතාවක් ඇර. අවසාන පදේ තමයි ඒක ධ්‍රුව පදේ කියලා කියනවා කෝරස් එක කියනවා වගේ ඒකෝ චරේ khagga විසාන කප්පෝ khagga කියලා කියන්නේ khagga වේනට විසාන කියලා කියනෝගේ අඟට ආකල්පයක් khagga වේනෙකුගේ බඳු තනිව හැසිරීමක් තනිව ආකල්පයකට කියනවා khagga විසාන කප්පෝ ඉතින් අදහස් වෙන්නේ ඒකෝ චරේ කියන સંદર્ભයයි එකලාව හැසිරෙනවා ඒක බත්තන් ඒක ඒක සෙයියන් ඒක රත්තන් එක ඇඳක එක බතක් කාලා එකට බුදින ගතිය. ඉතින් ඕක තමයි මේ සමාජශීලී සත්වයාට නැත්තම් බන්ධන සහිත මිනිසයාට හිතා ගන්නවත් අමාරු දෙයක්. මිනිසාර මතක නැහැ තනියම උපදින බව හෝ තනියම මැරෙන බව. මිනිසාර මතක නැහැ අපේ પરම්පරා තුන හතර ඉස්සලා අපේ මිනිස්සු හිටියේ වැද්දෝ වශයෙන් කැළිය බව දැන් නගර අල්ලගෙන දැන් ගෙවල් දොරවල් හදාන දැන් නගරට ඉඳලා කැළියට යනවා කියන එක මහා ලොකු වැඩක් ඒ තරම්ම ඉතිහාසයේ අමතක වෙලා මේ වනචර జాතියට. ඒ මේකේ තියෙන වනචරකම්. වනයේට ගිහිල්ලා වනයේ ඒකචාරීව ගත කරනවා. ඉතින් ඒක අමාරු නිසාම දෝ මේ සූත්‍ර කටපාඩම් කියලා අමතක කරලා මේ සූත්‍ර මේ පසේ බුදුරජාන් වහන්සේලාට හේතු කරලා මේ අනිකුත් දේවල් වලට වඩා ඉඩ තියෙන මේ ජනප්‍රිය සූත්‍ර ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක ඉස්සරහට තව වැඩි වෙයි. ඔය මූලධර්මවාදී වැඩි වෙනකොට. නමුත් මේ මූලධර්මවාදීන්ට දෙන්න පුළුවන් ඇතුළෙන්ම හොඳම උත්තරේ තමයි ඔය කෑ ගහන මූලධර්මවාදීන් බයට එහෙම නැත්නම් බීචිකාවල් වලට ලයිට් දාගෙන සෙනඟ මැද දවල් කාලෙම ඉන්න කැමති වුණාට ඔයගොල්ලන්ට try වෙනවා. ඔයගොල්ලන්ට තනි වෙන්න වෙනවා. ඔයගොල්ලන්ට අය එළිය නැතනකට ඉන්න වෙනවා. එදාට මේ මොලේ නරකම් එන්න පටන් ගන්නවා. ඉන්සා දැනගෙන ඒකක් තියෙන්න ඕනේ ලෝකේ ඒක ආගමක තියෙන ස්වභාවයක්. නමුත් ආගම තුල තියෙන ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ තියෙන මේ ඒකචර එක්ව හැසිරෙන කග්ගවිශාන කියන කඟ වේන හඟක් බඳ කතාව ඉතින් අපි වගේ මේ අරණ්‍යයකට රැස් වෙච්ච පිරිසකට අනික් අයට වඩා ගැළපෙන ගතියක් තියෙන හැබැයි දිරවන ගතියක් තියෙදි කියලා කියන්න අමාරුයි. මොකද උඟ දෙනකොට ඕන කරන්නේ මේක නෙවෙයි මුගදෙනෙකුට ඕන තියෙන බුද්ධ ආගම අල්ලන ජනප්‍රිය වෙන්නයි. බුද්ධ ආගම අල්ලන ලාභ සත්කාර ලබන්නයි. බුද්ධ ආගම අල්ලගෙන මිනිසු කලබවන්නයි. මිනිසු අවසන්ඩයි. ඉතින් එතකොට එහෙම කෙනෙකුටම ඒ බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක්ත් කියලා තියෙනවා කියලා කිව්වහම පොඩි මොකද්දෝ පටලවිලා හුරස් බවක් දෙකට දෙතාවර ගතියක් තියෙනවා. නමුත් භාවනා කරන්නට හිත යොදාපු නැත්නම් අඩු ගානේ తాවකාලික හෝ ඝණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් විච්ච හෝ වෙන් වෙන්න උත්සාහ කරන කෙනාට තේරෙනවා බුදුහාමසෝ ඔක්කොටම හොරෙන් අපේ කනට රහස කියනවා. ඇවිල්ලා පණිවිඩ දෙනවා. ඒ පණිවිඩ දුන්නට ওই වටේ තියෙන බෙර සද්ද වලින්, ගෙජ්ජි සද්ද වලින්, සාදුනාද වලින් ඒ නිස්සද්දතාවයට කිසිම බාධාවක් නැහැ. ඒ නිස්සද්ද පණිවිඩයට කිසිම බාධාවක් නැහැ. අන්න ඒ දෙක ගලප ගන්න පුළුවන් මිනිහට කියනවා මානසික අසහන නැති මොලේ හොඳ මිනිස්සෙක් කියලා. ඔය දෙක ගලපන්න බැරි එක පිස්සා. අරකමයි තියෙන්න ඕන කියනවනේ ඒත් පිසා. මේකමයි තියෙන්න ඕන කියනවා ඒත් පිසා. ওই දෙක අතරමැද මාරු කරන මිනිසයා පැවිද්දෙක් වෙන්න පුළුවන් ගිහියෙක් වෙන්න පුළුවන්. තනිව සංවිධානයේ වෙලා ජීවිතය හැඩ ගහන්න කෙනෙක් වෙන්න පුළුවන් පොදුවේ සංවිධාන ලැබි හැඩ ගහ ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් ඔය ඒ ඒ ඉතිහාසය අපේ ශාසනයේ ලියවිලා නැහැ. ලියන්න බෑනේ. මේකේ තියෙන්නේ මේ කලබෝධාවක් නෙවෙයිනේ. නමුත් මෑත කාලෙක දැන් බුද්ධ ආගමත් එකම එහෙම නැත්තම් භාවනාවත් බුද්ධ ධර්මවත් එක්කම නැගී හිටින යුගයකදී අපි ඉපදලා තින්නේ මේ බුද්ධ ජාන්තිය පස්සේ අන්න ඒකෙදී මේ වගේ සූත්‍ර වල තියෙන වටිනාකම දැන් කවුරු කවුරුත් පොඩ්ඩක් අවුස්සන්න පටන් ගන්න තියෙනවා සාපේක්ෂව ඉස්සට වැඩි වැඩි. ඒක වෙන්න ඇති හේතුව මම ගිහිව ඉන්න කාලෙම මට මේක කියවලා පටන් අරගනින් කියලා කියනද ඒ නායකාරයා මට හම්බුණා. හම්බුණාට පස්සේ බලන වෙලාවෙ ඉඳලා මට තේරුණා මේක කවුට් එක අහන්න කැමති නැතුණාට මේකේ තියෙනවා මේ ආචාර ධර්ම පැත්තෙන් එහෙම නැත්නම් සමාජයේ පැත්තෙන් බෞද්ධයේ යෝගාවචරයේ එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකයේ ශ්‍රාවිකාවගේ භූමිකා මොකක්ද කියලා ලස්සනට ලියවිලා තියෙනවා. ඒක නිසා අපි මේ කරපු විස්තරයට පස්සේ අපි බලමු මේ ගාතාවේ අනිකුත් ගාථා 40 අස්සේ තියෙන මේ ගාතාවේ මේ ඒකෝචරී එකග්ග විසාන කප්පෝ කියන දෙයට අනික් ගාතාවල නැති මේ ගාතාවට පමණක් ආවිනික වූ ලකුණ මොකද්ද කියලා ඉතින් ඒක දැක ගන්න අපි ගාථා ටිකත් එක්ක සංසන්දනය කරන්න ඕනේ. ඉතින් ඒ නිසා දිගට බණ අහපු බණ කියපු අපට මතක තියෙනවා ටිකක් මොන මොන පසුබිමේද මේ ගාතාවල් වලට අර්ථයක් එන්නේ කියලා මේකෙත් පෙළ මුලින් තියෙන ඒ ගාථාපද තුනෙන් මේ ගාථාවට ලැබෙන විශේෂත්වයක් තියෙනවා. නාගෝ යූතානි විවජ්ජයීත්වා. ඒ කියන්නේ ඇත්‍රලින් වෙන් වෙච්ච ශාද්දාන්ත කුලේ ඇතෙක් වගේ. ඇත් මුලින් හැරපියා අරන්හි සිටින්නා වූ තනි ඇතෙක් වගේ සංජාත khණ්ඩානි පදුමි උලාරේ. Tamanට හොඳ ජාතකයක් තියෙනවා. එහෙම නැත්නම් සම්භවයක් තියෙනවා. પરම්පරාවේ අම්මා අප්පා දෙන්න හොඳයි. ඒ නිසා කඳ සත් මේ හත් පොළයි. ඇතාගේ පද්ම කුලයේ තියලා මේකේ සඳහන් කරලා තියෙන ඇත්තුන්ගේ චීනාලුවේ කුල හතක්. ඒ කුලයේ පද්ම කුලයේ ඇත්තුන්ගේ උන්ට කියන්නේ හත් පොළයයි කියලා. කකුල් හතරයි හොඬෙයි ලිංගෙයි වලිගෙයි හත් පොළොම් බිම ගෑවෙන්න ඒ තරම් ඒවා දිගයි. ඒක නිසා කියනකොට හත් පොළයයි කියලා. අන්න එවැනි එකාගේ ඇත සද්දන්තයි කියලා කියන්නේ මේ මේ දත් වලින් රස් වී දෙනවා මේ බෝධිසත්වයාගේ සවනක් ගන්න බුදු රැස් වී දෙනවා වගේ ඒක නිසා ඡද්දන්ත කියලා කියනවා මේකට කියන්නේ හත් පොලයක් කියලා. මේ හත් පොලයට තමයි මම හිතන්නේ pāli භාෂාවේ පදුම කුලේ ඇතයි කියලා කියන්නේ අනිත් උන් කුරු කුලවල සත්තු උන්ගේ ඉච්චරාර වගේ පිරිච්ච ගතිය සම්පූර්ණ ගතියක් නැහැ. ඒ නිසා මේ සංජාත කන්දා පදුමී උලාරා හත් පොල කුලේ ඉපදිලා කුලාරෝ බල කාය ශක්ති සහිතව කඳ ඇත් කඳ තියෙද්දි යථාබි රත්නම් විහාරේ අරඤ්ඤේ ඇත්‍ය ඇත්‍රලින් අයින් වෙලා තනිව අරණ්‍ය ගත කරනවා. ඒ යථාට ආය කවගවත් අරසාවක් කොහෙද නැහැ. එතන ඒ යථා තමයි රැළට අරසාව දෙන්නේ. නමුත් රැළෙන් නිතරම කෙනෙහිලි. ඒ මාතංගණං ශාසනයේ සඳහන් වෙච්ච ඇතෙක් ගැන සඳහන් කරනවා. එයා මේ වගේ හොඳ මෞපිය පාර්ශවයේ පිළිසුදු සද්දා හත් පොළ කුලේ ඉපදිලා තියෙන පද්ම කුලේ ඉන්නවලු ඇතින්නියෝ ඇවිල්ලා ඇඟේ ඉලිනවලු. වතුර බොණ්ඩ හදනකොට පොඩි පැටව දුවන කියලා වතුර එක කලබනවලු. අලුත් අනනිලයට ගිය ගමන් නාබර ඇත්තු ඇවිල්ලා මෙයාට ඉස්සරහට ගිහිල්ලා අත් කොල කඩාන කරනවා. ඉතින් මට කවදාකවත් පිසු සම්බොණ්ඩ හම්බෙන්නේ නැහැ. පිසු තනකොළ ටිකක් කන්න හම්බෙන්නේ ඔක්කොටම හැකියාව තියෙනවා. ඉතින් මෙයා හිතවල මේ නායකත්වය නිසා මට හම්බ වෙන්නේ මේ මේ පිල්ලුණු වෙච්ච දේවල්, අතගාපු දේවල්. ඉතින් ඒගොල්ලන් හරි ලොකු ශක්තියක්, හරි ආශාවක් තියෙන මේ මහායතත් එක්ක හැසිරෙන්න. නමුත් ඒක මහායතට හරි කරදරයක්. ඉතින් ඒක නිසා මෙයා ඒ ගණයා කෙරින් වෙන්ව, කුලයා කෙරින් වෙන්ව මාතංගණන් හස්ති රාජාව හැසිරුණයි කියලා තියෙනවා. ඒකත් ඔය කඟ වේන හඟ බඳු කියන අදහසම තමයි තියෙන්නේ. ඉතින් ඒ ඒක තේරෙන්නේ ජනප්‍රියතාවය කැමති අතාට. දැන් අලියා දින්නේ ඉන්න වෙලාවනම ඉතින් අලියාට කැමති නෑ එහෙම මේ විවේකයට. ඒකට ඕන කරන්නේ වැඩි ඡන්දයට යන්න. ඉතින් වැඩි ඡන්දයට ගියාම කවදාකවත් අලුත් වතුරක් බොන්න හම්බ වෙන්නේ නෑ. නිල් තනකොලක් කන්න හම්බ වෙන්නේ නෑ. නෑම් බියෝ නාම්බොයි ඒගොල්ලන්ගේ වැඩ පෙන්නඳ මේ යතාව සාකි කරගෙන ඉස්සරහින්මත් පයින්නවා පිටිපස්සෙත් පයින්නවා ඇඟෙත් තියනවා. ඉතින් ඒක නිසා මෙයාට තනි වෙන්න හිටලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් හිතෙන් නැති වැඩක්. නමුත් ඒක බුදුහාමුදුරුණන් පොදු යගේ කරලා තියෙනවා. නමුත් අටුවාචාර්යන් වහන්සේලා පොඩ්ඩක් ඒක පැකිලිලා කියලා තියෙනවා. මේ පසේ බුදු වෙන්න දඟල නැත්තු විතරයි ඔහොම කරන්නේ. සාමාන්‍ය නිවන් දකින්න හදන නැත්තු නම් බුදු වෙන්න හදන නැත්තු නම් ඔහොම නෙමෙයි සෙනගත් එක්ක ජනප්‍රිය වෙන්න හදනවා කියන එක තමයි ආගමක් ඇති වෙන්න මුල් වෙච්ච අදහස. ඊ අදහස අයින් කරනවා මේකේ. හැබැයි නැවත දෙකම එකම සාසනය. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ කියලා අපි කියන්නේ. ඒ නිසා පසේ බුදුරජාණන්සලා කොම් කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා මට හිතෙනවා ඉතින් මේ මේකේ අටුවාචාරින් වහන්සේ පෙන්න කතාව හැටියට බලනකොටත් යම් යම් තැන්වල එහෙම මේ පේන්න තියෙනවා මේක කියන්නේ ඒක ඇතික් ඇත්තටම කාලයක් බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක්ව ඉඳලා තියෙනවා මේ බරණැස් නුවර. ඉඳලා අවුරුදු 20ක් රජකම් කරපු නිසා අවුරුදු 20ක් අවීචි මහනිරකේ නරකේ පැහිලා තියෙනවා. ඒ නිසා හැම රජ කෙනෙකුටම પાස්පෝර්ට් එක තියෙනවා. ඕන තැනක අපායට යන්න. ඉතින් මෙයා ගිහිල්ලා ඇවිල්ලා ආයෙත් ඉපදිලා තියෙනවා බ්‍රහ්මදත්ත රජුරෝ අවුරුදු 20ක් රජකම් කළා අවුරුදු 20ක් අපායේ පැහිලා ඉපදිලා තියෙන ඇතෙක්ව හොඳ අර විදියට සංජාත කන්දෝ පදුමි උලාරෝ කියන විදියට පද්ම සම්භව විශාල කඳක් සහිත උලාරව ගත කරලා ඉන්නකොට අර මාතංගණන් ඇතාට වගේ ඇතින්නිය ඇවිල්ලා ඇඟේ ඉලෙනවලු නාන්න ගියත් ඇවිල්ලා ඇඟේ හැප්පෙනවා තනකොළ ටිකක් අන්න ගියත් කට්ටිය ඇවිල්ලා යා ඉස්සරහා රංගන පානවා ඒක නිසා මෙයාට හිතලා තියෙනවා තනියම ඉන්නේ කියලා. අන්නේ මේ හිතනකොට අර කලින් හිටපු බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ උයනට යන්න හිතලා තියෙනවා. උයනට ගිය ගමන් උයන් පල්ලා මෙහෙම සුදු ඇතෙක් ඇවිල්ලා ඉන්නවා කියලා රජුරෝ සේනාව මෙහෙවලා තියෙනවා. සේනාව මෙහෙවට මේ යථා සේනාවට බය නැතුව කිලිම රජුරෝ ගාට ගිහිල්ලා මේ අභිමුඛයට ගිහිල්ලා තියෙනවා. ඉතින් රජුරගේ පැත්තට බය වෙන්නත් තියා අනිත් පැත්තට ආඩම්බර වෙන්නත් ඇති යථා මයි ගාට එනවා කියලා ඇවිල්ලා කතා කරලා කියලා තියෙනවා. බොආගෙන් මම රජකම් කරා. මට අද වෙලා තියෙන්නේ මේකයි කියලා රජුරවන්ට මට උයනේ ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ රජුරෝ මෙයා මේ රාජකීය හස්තිය බවට පත් කරගෙන ඇතා උඩ යනකොට කල්පනා වුණා මේ මම ගිනියන ඇත් කඳත් මං වගේම කලින් බ්‍රහ්මදත්ත රජ වෙලා තිබිලා තියෙනවා. ඊට පස්සේ යතා මට කියනවා ඒ රජකමට හම්බෙච්ච විශේෂ ලාභේ හැටියට අපාගත වෙන්න උනායි කියලා අවුරුදු 20ක්. දැන් මූ මාව කර තියාගෙන යනවා. දැන් මටත් වෙන්නේ ඉස්සරහට ওই ටිකම තමයි. හරකෙක් වෙලා බල්ලෙක් වෙලා බූරුවෙක් වෙලා කඹරන්න වෙනවා. කියලා කල්පනා කරනට ඇති වෙච්ච විපස්සනා තුලින් අතාගේ කඳ උඩින් දතියම පසේ පුත්‍ර ජානන වාචනමක් බාටපත් උනා කියලා ඒ ටිකම විපස්සනා උනායි කියලා. ඒ ටිකම Tamanට ස්වයම්බූ ඥානයක් ඇතිකරනද පසුබිමක් සකස් වුණා කියලා ඊට පස්සේ තමයි මේ ඇතාවුඩ ඉන්න රජුරෝ පසේ බුද්ධත්වයටපත් වෙලා ඇමතිවරුන්ට කතා කරලා පස්සේ මේ උයනත් මේ අතත් බල බාර ගන්නලා මම විවේක වෙනවා කියනකොට ඒගොල්ල එහෙමයි දෙවියන් වහන්සේ මහරජ කියනකොට මට රජුරෝ කියන්න එපා. මං ඒ ආකල්ප වලින් වෙන් වෙලා තියෙන කියලා මේ රජුරෝ ඊට පස්සේ යථාභි රත්තං විහාරේ අරඤ්ඤේ අරඤ්‍ය වාසී විහාරයකට පිවිසුනා කියන කතාව තමයි පොතේ පෙන්වන්නේ. ඉතින් ඊට පස්සේ ඒ මේ පසීබුද්ධත්වයට පත්වෙච්ච බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ උදාන කතාව තමයි නාගෝව යෝථානි විවජ්ජයිත්වා මහා ඇත් රජෙක් වගේ තමයි ඇත්පන්ති අතහැර සංජාත කන්දෝ පදුමේ උලාරේ උලාරෝ හොඳ පద్ම සම්භවව පద్ම කුලේ ඉපදිලා විශාල ඇත් කඳක් රහිතව ඉපදිලා උලාරව යථාපි රත්තං විහාරේ අරඤ්ඤේ කැමැති පරිදි අරඤ්ඤේ හැසිරෙනවා ගණ ගැත් ගණයා කරින් වෙන්නවා. හරියට කඟ වේනගේ අඟ වාගේ එකලාව හැසිරෙනවා. ඉතින් මේ එකලාව හැසිරෙන එකෙමුත් මේ විපස්සනාවට තියෙන ගෞරවයත් එහෙම නැත්නම් මේ නිවනට තියෙන කැමැත්තත් අභ්‍යන්තර බාහිර වශයෙන් පේනවා. එකලාව හැසිරෙන කෙනා ඒක සමාජ ධර්මයක් විදියට පෙන්නනවා මට ඇතුලෙන් නිවන ඕනයි කියලා. ඒ වගේම නිවන් ලැබපු කෙනා නැ එකලාව හැසිරෙන කෙනා නිවන් ලැබු රහතන් වහන්සේ නමක් කැලේ ඉන්නේ කොහොමද කියන එක නිකන් උපමා මාර්ගයෙන් රූපක මාර්ගයෙන් දරගන්නවා. ඒ මේ දෙකම එකයි. එයිම කැලේ හිටියට නිවන් දකින්න කියන එක මේකෙන් කියන්නේත් නැහැ. නිවන් දැක්කේ ඔක්කොම කැලේටම වෙන්න ඕන කියන්නේත් නැහැ. නමුත් මේ දෙක Taman තුල තියනවාද කියලා ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. මට මේ එකලා වීමේ හැකියාව, එකලා වීමේ අවශ්‍යතාවය, එහෙම නැත්නම් හුදේකලා වීමේ අවශ්‍යතාවය, එහෙම නැත්නම් විශ්‍රාම වීමේ අවශ්‍යතාවය මට මේ නිවනට යන්න තියෙන ගමනත් එක්ක තියෙනවාද එහෙම නැත්නම් මේ නිවන් ලබන්න හදන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක සඳහාද නැත්නම් මේ ලෝකය හිනස්සවන්නද නැත්නම් ලෝකයාගෙන් වැඳුම් ලබන්නද නැත්නම් ලෝකයා ලව්වා සාදු සාදු කියවන්නද මම මේ නිවන් දකින්න හදන්නේ කියන එක කෙනෙකුට දැක ගන්නට මේක වංචනික ධර්මයක්ද නැත්නම් ඇත්තද කියලා දැනගන්න මේ උපමාන දෙක බාහිරේ තියෙන ආචාරශීලී පැත්තෙන් Tamange ඇසිරීමත් අභ්‍යන්තරේ Tamanට තීරණව නම් මට නිවනක් විවේකයක් හුදකලාවක් විස්රාමයක් සාමයක් හිතේ ඕන කියන දෙක මේ ලෝකයා භාවනා කරන සමන් භාවනා කරනවාද නැත්නම් gedara ගෑණිකෙන් බේරෙන්න බැරුව කැලේ යන්න හදනවද කියන ප්‍රශ්න කෙනෙකුට මේ දෙකම තියෙනකොට බලන්න පුළුවන්. ඒ බලන එක බොරුවක්වත්, චාටුවක්වත්, වංචාවක්වත් නෙවෙයි. ඒ දෙකේ සමයිපාත වෙන්න වෙන්න දෙන්නට දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරන්න පටන් ගන්නවා. විවිකයට කැමති වෙන ගතියත් එක්ක විවික පරිසරය අවශ්‍ය වෙනවා. විවික පරිසරයට යනකොට විවිකයට අකමැති කෙනත් විවිකයට කැමති වෙන ගතියක් ලෝකේ තියෙනවා. අන්න ඒක Tamanට වාසි වෙන විදිහට හසුරව ගන්න හැටි තමයි මේ ගාතවලි පෙන්වන්නේ. ඉතින් ඒක නිසා සාරවත්න දේශනාවේ තියෙන අනිකුත් සාධක සූත්‍ර ගත්තොත් සර්වචනාංශේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට මේ කාමයෙන් වෙන් වෙලා කාම ලෝකයෙන් වෙලා කාමයේ තමයි ගිහිගේ කියන්නේ. කාමයෙන් වෙන් වෙලා යන්න ගිය ගමන් ඉච්චිර පැවිදිලා හෝ తాවකාලික පැවිදිලා හෝ එහෙම නැත්නම් යෝගාවචරයක් වශයෙන් අපි කියවුත් අරණ්‍යකට රුක්ක මූල සේනාසයට ගිය ගමන් මේ මනුස්සයාට අර කාමය භෞතික කය භව කායික විවේකයෙන් අයින් වුණාට ඊමසර කවදාකවත් නැති විදිහට කාම සංඥාවල් වලින් දැඩි පිළීමක් එන්න පටන් ගන්නවා. ගෙදර දොර ඉන්නවට වඩා ගණ්‍යා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව <clears throat> භාභෝග සම්පත් වලින් වෙන්ව විවේකයට ගිය ගමන් කවදාකවත් නැති විදිහට කාම සංඥා කරදර කරනවා. ඉතින් ඒක එයා දන්නේ නැත්නම් එයා ආපහු කබලෙන් ලිපට වැටෙනවා. අපෝ මේ ගෙදර ඉන්න කොටත් වැඩිය මට කාම සංඥා එනවා. ඒක නිසා මේ ගෙදර ඉන්නකොට මට මෙහෙම කරදරයක් තිබුණේ නැහැ. ඒ නිසා මම තාම සුදුසු නැහැ භාවනා කරන්න. භාවනා කරන්න වයසමදි. ඉතින් ආයෙත් ගෙදර ගිහලා ගෑණිත් එක පුදියෝ. ඉතින් ඒක තමයි තමයි සාමාන්‍ය ස්වරූපය. මොකද මේ බලාපොරොත්තු වෙන්නේ මේ කාමයේ අතහැරියට පස්සේ කාමයාගේ හේව නැල්ල කාම සංඥාව අපිට කරදර කරයි කියලා. හිතන්නේ මේ ගෙගිය අතහැරපුවාම කායික විවේක හම්බෙච්චාම කයින් විවේක වෙච්චාම සියල්ල අයින් වෙයි කියලා. නොසිද්ධ වෙන්නේ ඊට වැඩි වෙනස් දෙයක්. ගියාට පස්සේ වෙන්නේ කවදාකවත් නැති විදිහට කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද උද්දච්ච කුච්ච කියන නැති නීවර ධර්ම වගයක් නැත්නම් මෙතෙක් කරනව දක්න නීවර ධර්ම වගයක් අර ඕලාරික කාමයේ වෙන් කරපුවාම කාම සංඥා මතුවේ. ඉතින් එයාකට යා මූණ දෙන්න gedara ගානකින් උපදෙස් ගන්න යන්න නරකයි. අරණ්‍යයේ ඉන්න ආමුරු කෙනෙක් හම්බෙලා බණ භාවනා කරනකොට කියන්න පුළුවන් වෙනවලු පැහැදිලිවම අනේ මහත්යෝ අනේ හාඳුන්නේ මේ මං මේ gederin එළියට ආවෙ මෙන්න මේ වෙන්නම් කියලා දැන් නම් හරි කරදරයක් තියෙන්නේ <coughs> වෙනදට වැඩිය කාමයේ විශ්ය වෙනදට තරහ යනවා පුදුමාකාර නිදිමතක් එනවා පුදුමාකාර විදිහට අතීත නාගත කල්පනා වෙනවා පුදුමාකාර සැකයක් එනවා මම නියම වෙලාවට ගිහි ගියත් ඇරියාද ගිහිපේ ගතයන් එක අත්‍යවශ්‍යද ගිහි ගියතන් නිවන් දකින්න ඕන නානා ප්‍රකාර දේවල් එන්න පටන් ගන්නවා ඉතින් සාමාන්‍ය වෙන්නේ ඌව හෙලි කරන්නේ නැහැ හිතනවා මේ මට විතරක් වෙච්ච පුද්ගලික ප්‍රශ්නයක් කියලා මෙයා මේ කාම සංඥාව මම කියන මගේ කියන මගේ ආත්මේ කරගන්න හෙලි කරන්න යන්නේ මේක මට විතරක් වෙච්ච එකක් කියලා. නමුත් අසුවිරු ඥාන ඇති එක්කනා සාසනෙ පිළිගන්නේ එක්කනා මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක කාගේත් ප්‍රශ්නයක්ද දන්නේත් නැහැ. මේක හෙලි කරපු දවසේ කාමේ නැති කරන කාම සංඥා වෙනවයි කියලා පොතපත දන්නේ කරන කෙනෙක් උඹට විතර නෙවෙයි ඒක හැටි. කාමයේ ගිච්චාම කාම සංඥා වෙනවා. තුවාලේ සනිපෙච්චාම ආඩේ ඉතුරු වෙනවා තුවාලේ. ලපේ තියෙනවනේ. ඒක නැතුව තුවාලේ සනිපෙන්නේ නැහැනේ. ආ ඒක න ඒක සඳහා රූපයක් ආශ්‍රය කරපන් රූප කර්මස්ථානයක් ආශ්‍රය කරපන් කායගත සතිය වඩපන් එතකොට කයේ හිත පවතිනවනම් අරණියට ගිහිල්ලා හරි රුක්ක මූලගත වෙලා හරි ශූන්‍යාකාරගත වෙලා හරි කයේ හිත පවත්වනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කාමයට අරබම කාම සංඥාව එන බව දන්න මනුස්සයා අද්දක උස්සගෙන කරන වැඩක් ඉතින් එතකොට යම් වෙලාවක කයේ හිත හිටියානම් එයා දන්න මේ කයේ හිත හිටලමන්න අභිඥා පහළ වෙන්නෙත් නැහැ සමාධි ලැබෙන්නෙත් නැහැ විපස්සනා ලැබෙන්නෙත් නැහැ අඩු ගානේ කාමේ සහ කාම සංඥාව දුරු වෙනවා අන්න එතකොට එයා දන්නවා මේ කයේ ඉඳීම සැපක් නෙවෙයි කටුකොහලක් පීරිගෑමක් වෙහෙසක් නවතින් දරන්න පුළුවන් ඒක නිසා මට මේ ග්‍රාම සංඥාවයි කාම සංඥාවයි කාමයයි අයින් වෙච්ච ලාක විතරනේ කයට හිත ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කයට හිතගත්ත හැම චිත්තක්ෂණයකම ලෝකේ තියෙන කාමයට කාම සංඥාවත් ලෝකයට සියල්ලම දන් දීමේ කුසලයේ සිද්ධ වෙනවනේ කියලා එයාට පුළු පුළුවන් වෙලාවේ මේ රූපය අරමුණු කරනවා. ඉතින් යම් වෙලාවක අපි හිතමු ඉඳගෙන ඉන්න වෙලාවේ වැඩි වෙලාවක් ඒ කාමේසා කාම සංඥාවට අනුව යන නීවරණ ධර්ම අනුව යන හිචිලි ප්‍රමාණය අඩු වෙලා හෝ කීකරු වෙලා මෙල්ල වෙලා මේචල් වෙලා අම්බාන් වෙලා මේ මම ඉඳගෙන ඉන්නවා මේ ඉඳගෙන ඉන්න මට මේ ආස්වාද ප්‍රසවාස පේනවා එනත මං ඇවිදිනවා මං ඇවිදින මගේ කයේ පම දක්න වශයෙන් පේනවා එනත මම මේ ඉදර දොරේ පිඟාන කෝපයක් හොදනවා මම මේ පිඟාන කෝප හොදනවා දාන්නවා ආදි වශයෙන් මේ කයට රූපෙට කායනුපස්සනාට හිත දැම්මනම් යාට තේරෙනවා නම් ප්‍රයෝගය නිසා ප්‍රයත්න නිසා ප්‍රතිපදාව නිසා දැන් මේ කයේ හිත තියනා තාකල් කාමේශා කාම සංඥාව නැහැ. මේකමයි ජීවිතයේ වශයෙන් මම අදපු දෙයක්. දැන් තමයි ඔන්න කාය විවේකය කියන එක චිත්ත විවේකයක් බවට හරවන්න ඕනේ හරවන්න පුළුවන් මට ඒකට කුසලතාවයේ තියෙනවා භව විභවය තියෙනවා නැත්නම් භව සම්පatti තියෙනවා කියලා තේරෙන්නේ. ඉතින් ඒක ලොකු කාය සාක්ෂියක්. මේ විදිහට කාය ආනපාන වශයෙන් හෝ සමහර බිම්බි මැකිලින් වශයෙන් කරනවා. එතන සක්මනේදී වම දකුණ වශයෙන් හෝ ඉදින්දා වැඩ කරනකොට යනකොට එනකොට කනකොට වනකොට මේ කාය පවතින ඉරියව්ව දන්නවනම් මේක ටික වේලාවක් මේ ඉරියව්ව මාරු නොකර ආස්වාද ප්‍රසවාසයේ දිගේ යන එක නා ඒක දිගේ යනවා. පිම්බීම හැකිලිම දිගේ යන එක නා ඒක දිගේ යනවා. වම දකුණ කරන එක නා ඒක දිගේ යනවා. ඒ නැත්නම් තමන් කරගෙන යන ඒකාකාරී වැඩපිළිවෙලට හිතියෝ දාන හිටියොත් ඒක ਸਰුවඥ නිරීක්ෂණයක් චිත්ත නියාමයක් ඒ රූපේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා ආචාර ප්‍රසවාස බලනකොට ඒක ගෙවෙනවා ඒක හුරු වෙනවා ඒක අනායාසයෙන් සිද්ධ වෙනවා සක්මන් කරන්න කරන්න කරන්න කරන්න සක්මර මම තටවන්න දෙයක් නැහැ ඉබේම අවිජින්තන්තම් පුරුදු වෙච්ච බබේ කාන්තිමට තතර නැතුව ඇවිදින්න පුරුදු වෙනවා අනායාසයෙන් උට එතකොට ඇවිදින බව මතකත් නැහැ. ඉස්සෙල්ලා තමයි ඇවිදිනකන් දඬුවට වල ගන්න ඕනේ අම්මා අත දෙන්න ඕනේ ඔක්කොම කරන්න ඕනේ. අන්න වගේ ධක්මන හුරු වෙනවා. ඊට පස්සේ දින්දා වැඩ කරනකොට තමන් කරගන්න වැඩක් ඒ සතියෙන් කරගෙන යන එක එච්චර අමාරුවක් නෑ. ඒක ලොකුම පිංකම විදියට සලකනවා. ඒතකොට කාමේශා කාම සංඥා නැති බව සලකනවා. මෙහෙම කරනකොට එදිනදා කරන වැඩවලින් විශේෂ නැති වෙනවා. විස්රාමයේ ඉන්න පටන් ගන්නවා. තමන්න තේරෙනවා මේක නිකන් විනෝදාංශයක් කරනවා වගේ යන්න පටන් ගත්තාම අර රූපය දිහා එක ඉරියව්වේ එක දිගට අරමුණක හිත පාත්වන්න ඒ රූපේ ගිවන් වෙන බව ਸਰවචන්නාංශය දැකලා තියෙනවා. ඒක නිසා ਸਰවචන්නාංශය කියනවා මෙන්න මේක කඩන්ඩ එක දිගට හිත පවත්තන්න බැරි වෙන්න වේදනා එනවා සද්ද එනවා හිතවිලි එනවා හිච්චිත්ත රූප එනවා නානා ඍතු වේසමවා මේක කරදර කරනවා ඒ කරදර කරන උබේ දෝෂයකට නෙමෙයි මේ හිතේ හැටි ඒක නිසා මේ ජීවිතය දැන් කොහමද ආරමුණ ඉන්න වෙලාව වැඩි නම් ආරමුණ එන්න හුරු වෙනවා නම් ආරමුණ එන්න සුහද වෙනවා නම් හාද වෙනවා නම් උදු නබෝ කලකින් පෙනී ඔය ආරමුණ ක්‍රමයෙන් සිුම් වෙලා අති සූක්ෂම වෙනවා එතකොට කාමයේ ගෙවෙනකොට කාම සංඥාව මතුණා වගේ මේ රූපයේ ගෙවෙන බවට ලකුණ තමයි රූප සංඥාවක් මතුවෙනවා හිතට හීන පේන්න පටන් ගන්නවා හීනද ඇත්තද කියලා අල්ලගන්න බැරි රූප රූප පේනවා මේ මේ මනෝ සාවිකාර හද්ද ඇහෙනවා ගන්ධ රස පහස ඉතින් මේ ශේෂ්ත්‍රයේදී යෝගාවචර ඉන්නේ සෑහෙන දියුණු තැනක නමුත් යෝගාවචර සම්පූර්ණ මේක වරදොල තේරුම් අර ගන්නවා මේ විවිකේ දන්නේ නැති කෙනා උදේකලා බව දන්නේ නැති කෙනා ශරීරයට ආසා කෙනා කයට ජීවිතයට ආසා කෙනා මේන හැම දෙයකටම බය වෙලා අර්ථකථන දෙන්නයි ඇයි මේම වෙන්නේ කියන්නයි කටයුතු කිරීම නිසා ගෙවන් වෙන රූපයෙන් අතහැරිලා පල්මත් වෙලා මේ පේන දේවල් වල හීන පලාපල කියන්න පටන් අරගන්න. පේන බලන්න පටන් අරගන්න. ඉතින් මේකම තමයි අද භාවනා ජී ලෝකවල කියලා බැලුවොත් කමඨාන් සුද්ධ කිරීමේදී පේන්නේ ගුරුන්නාංශෙත් හීන බලනවා. හීන පලාපල කියලා දෙන්න හදනවා. ගෝලියොත් දිගින් දිගට දිගින් දිගට වර වමාරපු සරව අර වමාරපු දේවල් ගුරුවරයාට ගිහිල්ලා අනේ මේ පේන්නේ මොකක් නිසාද මේක මොකක් නිසාද කියලා ඉතින් අර සරුවඥ විස්තර දෙන්න පටන් ගන්නවා බ්‍රහ්ම ලෝක විස්තර දිව්‍ය ලෝක විස්තර අපාය විස්තර ඉතින් මේ වගේම කාලේ නැස්තිල යනවා අර අරමුණ නැති වෙච්ච බව මෙහෙම ඉන්නකොට අරමුණ ගෙවන් වෙන බව ගෝලයටත් මතකයි ගුරුනාථට මතකයි එනිසා අද ලියවිලා තියෙන බෞද්ධ පොත්පත් දිහා බලනකොට බුදුන් නොවදාලා ගේවල් කොච්චරක් වමාරලා සාහිත්‍යයක් හදාගෙන බුද්ධුම නාඩගමක් තියෙනවා. මේ බාගෙට තැම්බිච්ච අල. අර අර රූපයේ සියුම් වේගන යනකොට මතුවෙන රූප සංඥාවේ ලෝකයක් හදාගන්න. ඒක අභිඥා කියලා හිතාගන්න. ඒක සමාධි භාවනා විපස්සනා ඥාන කියලා ලෝකයක් හදාගෙන තන්නේ කර ෂට මායාවි වංචනික දෙයක් වංචනික දැලක් මායя විශ්කල්ලා තියෙනවා ඉතින් ඔය බෞද්ධ සාහිත්‍ය කියන්නේ ඕකට. ලියවිලා තියෙන හරියක් ඔක්කොම ඔන්න වගේ බාගෙට මෙයාට භාවනා කරනට ඇත්ත හොඳ මිනිස්සු නේ. කාමයට අතහැරලා තියෙනවා. කාම සංඥාට උත්තර දීලා තියෙනවා. ඒකේ රූපයකට ඉන්නත් අහම්බෙන් හරි පය හැප්පිලා හරි ගිහිල්ලත් තියෙනවා. රූප සංනිවේදනය එනකොට එන රූප සංඥාවේ පුදුමාකාර පටලවිල්ලක් තියෙනවා. ඒකේ නෑ මේ ගාන පිරිමි ભેදයක් ඒකේ නෑ මේ බටහිරද ආසියා කරේද කියලා ભેදයක්. ඒකේ නෑ මේ වයසද මඳහත්ද තරුණද කියලා ભેදයක්. ඒකේ නෑ පැවිදි පැවිදි ભેදයක්. හැබැයි අපි හිතානී ඉන්න ભેදේ අපි හිතාින தත්ත්වයට වැඩිය සම්පූර්ණ උඩු යටිකුරු තත්ත්වයක් තියෙනවා. පැවිද්දන් අතර බහුල වැඩි. පැවිද්දන් අතර මේක පිස්සු කියලාගෙන මේකේ ලෝකයක්ම වාගෙන වවාගෙන කන ගතිය තම්බිලාට වැඩි වැඩි. බෞද්ධයන් සහ අබෞද්ධයන් අතර බෞද්ධයෝගේ මේ පිස්සු කෙලින ගතිය වැඩි. අබෞද්ධයෝ නැත්නම් වැද්දෝ හරි මිලක්කේ හරි ගත්තොත් උන්ට නෑ එහෙම එකක්. උන් ඉන්නේ ඒ ලෝකෙම නේ ඒක නිසා උන්ට මේක කල්පනයක් නෑ. මේ බෞද්ධයන්ට තමයි මේක වැඩි වෙලා තියෙන්නේ. ඥාන පිරමිඩේ ගන්නකොටත් වැඩියෙන් භාවනා කරන එක anu නිසා ඥානුන්ටත් වැඩි. ගොඩ ගන්න බැරි කක්කාවක් තියෙනවා. නමුත් මේ ඒකෝචරී කග්ග විසාන කප්පෝ කියන එක දන්න කෙනාට කියන්නේ මේ බහුරූකෝලම් බලන්න එපා. අර අල්ලගත්ත අරමුණේ ඉන්න බලපන්. ඒක නැති කරන්නයි මේ ඔක්කොම හෙල්ලම් කරන්නේ. ඒකේ උඹ දියුණු වේගනේ යන්නේ. ඒකෙන් ඔය පිටපාර වලට ගිහිලා කොච්චර ස්පීඩ් කරලා ගියත් පිටපාරේ ස්පීඩ් කරන්නේ. ආපහු පුළුවන් නම් ගෙනල්ලා දාපන් මහපාරට. මේක කියන්න ගියාම භාවනා හරීම ඒකාකාරයි. හරීම නීරසයි. මේ අපි අභිඥා ලබනවා අපේ ගුරුවරු කැමති නැහැ. අපි මාර්ගඵල ලබනකොට අපිට ධ්‍යාන මාර්ග බල දෙන්නෙත් නෑ අපිට ලැබිච්ච වට ඊර්ෂ්‍යා කරනවා කියලා අපි ලොකු සංස් කියනවා. ඊට කිව්වොත් එනේ ඔක පචයක් බං ඕක ගණන් ගන්න එපා අරමුණට වරෙන් කියලා එයා කියනවා බත් කාලා විතරක් හරියන්නේ කුකුල් මස් ටිකක් උඹල කට්ටියක් නැතුව කොහොම කණ්ඩද මේක? ඒ නිසා මේ මාළු ටිකක් කලවම් කරන්න හදනකොට එපයි කියනවා. මේ වලතරේ බතයි කාපන් කියලා කියනවා වගේ අර ගෙවන් වෙන රූපෙට රූප සංඥාවෙන් ආලවට්ටම් දාන්න නැතුව දාන ආලවට්ටම දිගේ කන්නේ නැතුව ඒක ඒක ඇඳ ගන්න නැතුව මේ රූපේ ගිවන් වෙන එකේ හැල හැප්පිල්ලක් ඇති කරන්නයි මේ හදන්නේ. මම කොහොම හරි වැටි වැටි හරි ආයේ මේ අර ගිවන් වෙන රූපය මේ රූප සංඥා හරහා යන්නේ ඒක මේ මගේවත් රූපයක් භාවනාවක් වැරද්දක් නෙවෙයි. මේ රූප සංඥාවලට අහුවෙන්න එපා. ඉස්සලාපු අඟ කන තියේදී පස්සේ ආපු අඟ ලොකු කරන්න යන්න එපා. කියලා මෙතනදී බේරෙනවා කියන එක හරියට අර කාමයේ අතහැරලා කාම සංඥාවට අහු වෙනවා වගේ ඒ වැඩේමයි තියෙන්නේ ඊට පුංචි සූක්ෂම වැඩපිළිවෙල. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ තමයි ඒ ආනිච්ච සප්පාය සූත්‍ර වගේ තැන්වල බුදුහාම කියන දැන් අරන්නේ ගත වෙයන් කියලා. එතෙන් දැනගන්න. ඒකයි මම මේ අඬ ගහන එන්න ඕන ගතිය උන තැන එතෙන් නිකන් ගිහිව ඉඳගෙන කරතයි. දැන්බට තේරෙනවා නම් භාවනා කරනකොට මේ සිවුන් තැනකට යනවා. ඉතින් ගියාට පස්සේ සමහරෙකුට නානා වේදනා එන්න පටන් ගන්නවා. සමහරෙකුට නානා සංඥා එන්න පටන් ගන්නවා. සමහරෙකුට නානා නව නිර්මාණ එන්න පටන් ගන්නවා. ඒ පිස්සු යාජි තුනක් වෙනවා. පිස්සු තුන් දෙනා එකව තුන් දෙනා එකට කොයි හෝ එක පිස්සුවක් එනවා. ඉන්න හරියක් ඉන්න ওই જાතිනේ. අනේ මේ දැනෙන වේදනා දිගේ පස්සේ යන්න එපා. සංඥා පස්සේ යන්න එපා. සංඛාර පස්සේ යන්න එපා. එතකොට උඹට තේරෙයි මේ පේන වේදනා සංඥා සංඛාර උඹට ආශිර්වාද වශයෙන් පෙනුනට මේවා මාර බලවේගයයි. ඕගන ගණන් ගන්න නැතුව අර ගෙවෙන රූපෙදි ගියේම ගියොත් ওই ටික ඔබට පස්සේ තෑග් කරලා හම්බ වෙනවා. විදිබන්දේශෙකුට තියලා දැන් ඔබ ওই පිටිපස්සෙන් ගිහිල්ලා පහින්දින්න ඕනේ නැහැ. ඔක උඹට උරුම නම් එයි. ඉතින් මේක හරි අමාරු. මේ කියලා දෙන්න අමාරුයි. ඒකට හිතන්නේ මේ භාවනා කරලා ලැබිච්ච දේ. ඒක පස්සේ ගියාට කමක් නැහැ. කියන්න යන්න යන්න පාරෙන් පිටපයි. අන්නේ එතනදී යතහබිරත්තං විහාරයේ අරඤ්ඤේ කියන විදිහට <clears throat> බුද්ධකලාව අභිරමණය කරනවා නම් නැත්නම් කමඨහන සුද්ධ වෙනවා නම් එහෙම නැත්නම් මේ ගත්ත රූප ධර්මයේ නීරස වුණාට නීරසකම කියලා කියන්නේ තණ්හාවට අනිප්පත්ත කියලා තරමටවත් මොළ ධාතුව තියෙනවා නම් මෙයා මේ රස තෘෂ්ණාව වෙලවන එකක් නැහැ. එහෙම නැත්නම් මේ මේ සුඛය ඊට පස්සේ ලවන්න යන එකක් නෑ. එළබු ගමන් වෙන්නේ මොකද අර ගෙවම් කරපු රූපය නීරස වෙනවා. පිටින් එන රූප සංඥාව රසවත් වෙනවා, විචිත්‍ර වෙනවා. සිද්ධි බහුල වෙනවා. හැමදාම එතනින් පස්සේ අර ලන්දේ යනවා. යන්න සොඳර පෙනේ නෑ යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසේ වගේ ලෝක සාහිත්‍ය කියන්නේ ඔන්න ඔය මම් මුලාවට. ලාභ සත්කාර සම්මාන කියන්නේ ඔය මම් මුලාවට. පිංකම් කියලා කියන්නේ ওই මං මුලාවට. ප්‍රපංච කරනවා කියලා කියන්නේ ওই මං මුලාවට. එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒක අභිවදති අභිනන්දති අජ්ජෝසාය තිට්ඨති කියලා. මේ මම්මුලාව ගැන දිග්ග කතා කතා කරනවා. මේ මම්මුලාව ගැන අභිනන්දනය කරනවා. මේ මම්මුලාව ගැන අභිවදනය කරනවා. ඒකට රිංග ගන්නවා. ඒ මායාවක ගේන්නේ මේකට තමයි. එතකොට තමයි යෝගාචර තේරුම් ගන්න තියෙන්නේ. දැම්මම අරඤ්‍යගත වීමක්, රුක්ක මූලගත වීමක්, ශුන්‍යාකාරගත වීමක් අවශ්‍යයි. ඒත් ඒකේ රුචි පමණින් අර ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ නැහැ. නමුත් ඒකට හේතුකාරකයි. ඒක නිසා යාට තේරෙනවා ඉස්සර තිබුණු අරඤ්‍යගත වෙන තිබුණු බාධා දැන් නැහැ. රුක්ක මූලගත වෙන තියෙන බාධා දැන් නැහැ. ශූන්‍යාකාරගත වෙන්න බාධා දැන් නැහැ. ඒ වගේ තිබිච්ච බාධා වල හේවණල්ල තිබුණාට යෝගාවචරයට අර ඇත්‍රලේ ඉන්න ඒ ඇත්‍රජාට මම යන්න ඕන රජුරන්ගේ උයනට මේ ඇත්තුත් එක්ක ඉන්න ගියාම මට මේක විවේකයක් නැහැ කියලා හිතිලා ඒ අර රාජකීය උද්‍යානයට යන්න වගේ ගිහිගේ අතහැරලා නැති වුණත් අතහැරිලා ඉවරයි ඒකට. ආයේ මේ මේ සියන්නේ කය විල පැවිදි වෙනවා රාමඤ්ඤනිකය විල පැවිදි වෙනවා වනාරණ්‍ය පැවිදි වෙනවා මොකක්වත් ඕනේ නැහැ අර තේරෙනවා මට දැන් තේරෙනවා රූපයේ ගෙවන් වෙනකොට රූප සංඥාන ඒක අයින් වුණාට පස්සේ ඕකට හුදේකලාව කියලා කරන එක මේ කාය විවේකේ නෙවෙයි චිත්ත විවේකේ. දැන් මේ චිත්ත විවේකේ අගය කරන මිනිහට එතනයි ගෑණිට මේ කාය කැලේට ගෙනියනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. මොකද කොහොමදත් ඒකට මනස සකස් වෙලා තියෙන්නේ. එහෙම නැතුව ඔලොමොට්ල හිතක් ඇතුව කොච්චර සිංහරාජයට වීට ගියත් ඇති වැඩක් නැහැ. මොකද හිත තාම තියෙන්නේ කාමේසා කාම සංඥාය රූපේසා රූප සංඥා අඳුරන්නේ නැති තැනක. ඉතින් මේක තේරුම් ගත්තට පස්සේ පුද්ගලිකව සාක්ෂි වේවි ඕන කෙනෙක් අර ඉස්සර තුන බැඳීම් ඇත්තෙත් නැහැ. මම ගන්න තීන්දුව කවුරු විරුද්ධ වෙන්නේ නැහැ. මොකද මං ගෙදර හිටියත් ওই තීන්දුවේ ඉන්නේ. කැලේට ගියත් ওই තීන්දුවේ ඉන්නේ. අන්න එතකොට තේරෙනවා මේ ආචාර ධර්ම වල සහ අභ්‍යන්තර චෛතසික ධර්ම වල සමතුලනයක් එන්න ගන්න. සමவாயයක් එන්න පටන් ගන්නවා. අර gediye ඉදිච්චාම ඡේදස්තරයක් ඇවිල්ලා gediye ගහින් වැඩ. ඒක gediye විලිකුන් වෙනවා. ඊට ඉස්සලා කැඩුවොත් තමයි ඇඹුල කණ්ඩ වෙන්නේ. ඊට ඉස්සලා කැඩුවොත් තමයි ගල් ගහලා කඩන්න වෙන්නේ. දැන් gediy වැටෙනවා. ගහක මැදුනට කරන්න දෙයක් නැහැ. ඕක තමයි ක්‍රමේ. ඉතින් ඒක නිසා ඒ බව තේරුම් ගන්න බෑ gedara ඉන්න මිනිස්සුන්ට. ඒ බව තේරුම් ගන්න බෑ මේ කාමයේ සහ කාම සංඥාව වෙන් කරගන්න බැරි රූපේ සහ රූප සංඥාව වෙන් කරන්න බැරි යෝගාවචරටත් බෑ. එයා ඉතින් අර මාම පැවිදි වෙච්ච නිසා ඒ පන්සලේ පැවිදි වෙන්න යන කතාව මිස හතර කේන්දරේ පාළු වෙච්ච නිසා පැවිදි කරනවා මිස මේ ඇතුලෙන් ගන්න එක නෙවෙයි. ඉතින් මේ වගේ සූත්‍රවලේ තියෙන කරුණු පසීබුදු ආමඳුරන්ට බණ කියන්න බෑ කියනවනම් මේක වෙලා තියෙන එක නේද? ඊට මේකේ බණක් තියෙනවා. අපි කිව්වට මේ වසංගල ගහලා තියෙනවා. නැත්නම් පසීබුදු ජානවාන්සලාට මේවා කියන්න බෑ කියනවනම් ඇත්ත තමයි මේවා කියන්නේ ඒ රජ්ජුරෝ පශේ බුදු වෙලා ඇත් කඳක් උඩ ඉඳගෙන නාගෝ යූතානි විවජ්ජයිත්වා සංජාත කන්දී පදුමේ උලාරේ යතා විරත්තං විහාරේ ආරඤ්ඤේ ඒකෝ චරේකග්ග විසාන කප්පෝ කියනකොට සර්වචනාසිකේ සූත්‍ර ටික සංග්‍රහ වෙලා තියෙනවා. දැන් ඒකනේ අපි විස්තර කළා කියන්නේ. ඉතින් ඒක තියා බලනකොට මේ පසේ බුදු ආමසෝ කියන ගොළු බුදු කෙනෙක් කතා කරගන්න බැරි කෙනෙක් කියලා අඳින චිත්‍රයේ ඕනකම තියෙනවා උන්වහන්සේලාගේ පුංචි වචනවල මේ කියන ගමන තියෙනවා. ඉතින් ඒක නිසා ඇත්ත වශයෙන් බලනවා නම් අබුද්ධෝත්පාද කාලයක පශීපුත්‍රජාන් වහන්සේ නමක් ඒ ගන්න ගන්න ප්‍රයත්නයට වැඩි අමාරුයි අද මේ মালටි ටාස්කින් කරන ගිහියෙකුට ගිහිගේ අතහැරලා ඇවිල්ලා Tamange හුදකලාව හදා ගන්නවා කියන්නේ. මොකද වට කරගෙන ඉන්න හරියක් වට කරගෙන තියෙන්නේ අර Tamange මේ මාර අදහස් කෙලෙස් අදහස් වලට සාක්ෂි වෙන සාක්ෂිකාරයෝ. තමනුත් ඒ කට්ටියත් එක්ක ඉන්නකොට ඒ සාක්ෂියම තමයි උඩ දාන්නේ. එතකොට හිතෙනවා නෑ නෑ මොකද බැරි මෙහෙම ඉඳගෙනම කරන්න බලන්න ඕනේ. මොකද ඔක්කොමලා කියන්නේත් ඒකයි. ඒගොල්ලෝ මගේ නෑ යෝ මිත්‍රයෝ කියලා හිතෙනවා. නමුත් මේ අර රූප සංඥාව ගෙවම් කරලා චිත්ත විවිකේ පැත්තට යන ශිල්පේ පුරුදු කරපු කෙනාට කමඨාන සුද්ධ කරපු වෙනාට යාට තේරෙන පටන් අර ගන්නවා මම gedare හිටියත් black sheep මම කොම් වෙච්ච මිනිස්සේ මේ gedare ඉන්න මිනිසුගේ ආකල්ප සම්පත්‍ය වලට රුචි අරුචිකම් වලට මම කොහොමඩත් ගැලපෙන්නේ නැහැ ඒ නිසා මෙතන ඉඳගෙන උගුරේ ඇණයක් වෙනවට වැඩිය හොඳයි. උඹලට ඕන දෙයක් කරන කාපල්ල මම යන්නම් කියවම අර මිනිස්සුත් අනේ නාකියා මැරෙන්නෙත් නැහැ, දහකා වෙන්නෙත් නැහැ කිය හිටපු මිනිස්සයා නේ නාකියා ගියා යන්න කියලා සතුටු. අර ගෙදර ඉඳලා තමයි ගෙදර ඉන්න මිනිසුන්ට අලි වාතේ ගෙදර හිටියද ඉන්නේ කරන දේ කරන්නේත් නැහැ. අලි කොක්ක ඒ මංජල ගෙදර ඉන්න අත්ෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න හදනවා මේ දන්නේ නැති විහා දෙයකට. ඒ මේ දෙක අතරේ අර gediye ඉච්ඡාම විලිකුණුලා වැටෙනා වගේ තියෙන එක අපේ දෙයක් නෙවෙයි. ඒක මේ ආධ්‍යාත්මික ගමනේ සිදුවෙන දෙයක්. ආනේක වෙච්චුනාට පස්සේ තේරෙනවා මේ සිද්ධ වෙන දේවල් මිසක කරන දේවල් නෙවෙයි. ඒකට ලෑස්ති වෙන්න ඉස්සලා gedirin පයින් දාතුවා නම් ඒක නිකම් ප්‍රශ්නයක් පැනනවා. මේක උනාටත් පස්සේ ආයෙත්තර ඉරිච්ඡාඹ gediye ඒ නැට්ටම නූල් කැලකින් තංගුස් කැලකින් ගැට ගහලා තිබ්බට ඇති වැඩක් නෑ නේද? කොහොමද ගහින් ගැලවිලානේ තියෙන්නේ. ආන්නේ ධර්මතාවයේ තේරුම් ගත්තා නම් තේරෙවි අපි මේ ඇවිල්ලා තියෙන්නේ මේ අමර ගමනක් මේ ජීවිතේ. මෙතෙක් කල හදාන හදාන ගියේ දේවල් ගොඩ ගැහිලක් මෙතන වෙන්නේ. ඕකට මේ පඬිතකම් එළුවට දාන්න එපා. ඥානෙ එළුවට දාන්න එපා. වෙන දේ දිහා බලපං. උඹට තේරෙනවද අරමුණට හිතගත්තු මොකටද කියලා? මොකටද කාමේසා කාමසඤ්ඤා නැති කරන්නේ? ඒ අරමුණේ හිත තියෙන පමණින්ම උඹ දිනුවා. ඔය ආරමුණේ දිග මුල මැදක බැල්ලු මෙනෙහි කිරීම අනම්මනම් ඔක්කොම කරන්නේ අනුනේ හිත තියාගන්න බැන්නා විතරයි. මම ඉන්න බව. මම ඉඳගෙන ඉන්න බව. මේ ආස්වාසේ ඉන්න බව ප්‍රසවාසින් බව දාන තීරම සම්පූර්ණයි. ඒකත් අනායාසයෙන් සිද්ධ වෙනවනම් උප්පරිම ලකුණු ගන්න ලැබෙනවා. භාවනා ලෝකයේ අද තියෙන්නේ මොනවා කියලා මෙනෙහි කරුවොත් වන්ද කොච්චර වේගෙන් මෙනෙහි කරන්න ඕනද මුලැමැදාග මෙනෙහි කරන්න ඕනද කියලා ශිල්ප හදාගෙන සමීකරණ හදාගෙන ගුරුකුල වාද හදාගෙන අනේ තියෙන කැම්බැල්ලයක්. මොකද මේක අර ශිල්පය අල්ලන්න හදනවා මිසක් ප්‍රයෝජනේ දන්නේ නැති නිසා. ඉතින් ප්‍රයෝජනේ දන්න කෙනා කරන්නේ මම ඉස්සර වාඩි වෙලා ගොඩක් වෙලා යනවා මම ඉඳගෙන ඉන්න බව දැනගන්න. දැන් මේ එකම තැන හැමදාම එක විදියට වාඩි වෙන්න නිසා මට ඉඳගෙන ඉන්න එක සැපයි. ඉඳගෙන ඉන්න බව දන්නවා. මේ ඉඳගෙන ඉන්නවා දන්නවා කියන මුළු ලෝකෙම දන් දීමක්. මේක තමයි ලොකුම කුසලයේ කියලා මට තේරෙනවා. ඒකට දන්නවා ඉඳගෙන ඉන්න බාට සාක්කියක් තමයි ඉඳගෙන ඉන්නකොට දැනුනේ මයිනා මාදිනා වගේ හුස්ම ගන්න කිතු ඔච්චරයි. ආය මොනවද වෙන කියන්න තියෙන්නේ. ඕනේ නම් මාත් සමාන සමීකරණ හදලා වෙන්නේ නැති මාත් සමීපමාලාට මේ නව නිර්මාණ කරනවා වෙන්නේ නැති ඒ මිනිස්යාට ඕ ගෑනින්න තියෙනවා මම හිටගෙන නෙවෙයි ඉන්නේ කියලා. මම ඇවිදිමින් නෙවෙයි ඉන්නේ කියලා. මම බුද්ධියගෙන නෙවෙයි ඉන්නේ කියලා ඔච්චරයි. ඉඳගෙන ඉන්න බවට දාන්න තියෙන සාක්ෂිය තමයි මම හිටගෙන නෙවෙයි ඉඳගෙන බුදියාගෙන නෙවෙයි, ඇවිදින්න නෙවෙයි. ඕක දන්නවනම් ඔන්න 100 100 ලකුණු හම්බ වෙනවා. එතකොට එයා ගෙදර ඉඳගෙන ඉන්නේ තාටමලා দাঁඩි දාන නික දත්ෙන් දත හපාගෙන නෙවෙයි. අම්මා ගොඩක් ඉන්න බබෙක් වගේ දුරට විස්රාම වෙනවා. එතකොට ඔන්න අරමුණට හිත ගත්තා. මොකේදද? කායන වසනාව. රූප කර්මත්තා. ටික වෙලා ගියාම ඕ තාටමපේක තියෙද්දි ඕකත් නැතුව යනවා. ඕකත් ගෙවන් වෙලා ගියලා තේනවා. තරුංගලේ උඩට ගිහිල්ලා නූල කඩලා ගියා වගේ කිසිම දෙයකට සම්බන්ධයක් නැහැ. අතරමඟ පෙන්වන රූප සංඥාවලට මේ රැවටෙන්න දෙයක්වත් නැහැ. මට රූපේ කියනකොට සත්‍ය පිටේ වියම් ආකාරයකටද ඒ කාටම අරූපෙත් සත්‍ය පිටවන්න පුළුවන්. නිමිති සත්‍ය පිටේ යම් ආකාරයකද අනිමිත්තේ සත්‍ය නිමිත්තන් සත්‍ය පිටවන්න පුළුවන්. සනිමිත්ත අනිමිත්ත. ඒකට හේ සහේතුකව සත්‍ය පිටේ මනුස්සයාට හේතුවක් නැතුව සත්‍ය පිටවන්න පුළුවන්. වේදනාවේ සතිය පිටව මනුස්සයාට අවේදී සතිය පිටවන්න පුළුවන්. සංඥාවේ සතිය පිටව මනුස්සයාට ඒ සංඥාව නැත්තම් සතිය පිටවන්න පුළුවන්. සතිය පිටවන තටබොම මිනිහට තටමිල්ලෙන් තොරව අසංස්කාරයව සතිය පිටවන්න පුළුවන්. අන්න එතකොට යනවා බුදු හිතට. ඊගිය මනුස්සයා කොහේ හිටියත් රාජසභාවේ හිටියත් ගෙන්ද කම්පල හිටියත් කොඩි ගහයට හිටියත් ඕනේ කරකිච්ච අඹරිච්ච තැනක ඉඳලා අර විවේක තැනට එන්න චිත්තක්ෂණය යන්නේ. ඕන දැනක පැටලෙන්න පුළුවන් පැටලෙන එක වෙනම කතාවක්. නමුත් ආපහු ඉන්න තැනට ගන්න ඒක චිත්තක්ෂණ යන්නේ ඒ මනසට වෙන්නේ මායя කියන්නේ අතරගත් දෙහි කිඩියක් වගේ අතර ගන්න පුළුවන්. ඕන කෙලෙසකට එන්න කියන්නේ. සෙල්ලම් දාන්න කියන්නේ මම ගන්නවා මගේ අරමුණට. මම ගන්නවා මගේ ക്ഷേම භූමියට. ඔය කට්ටිය මොන 18ට දන්නේ නැතුවත් මොන විභූෂණ පෑවත් ලක්ෂ වාරයක් වරද්ද වරද්ද තේරුම් ගන්න තියෙනවා මම දන්නවා මට මෙතෙන් එන්න පුළුවන්. මේක වළක්වන්න මේ ලෝකේ බලවේගයක් නැහැ කියනකොට යාට දෙනවා කොහේ හිටියත් හුදකලා ඉන්නේ. මම හිටිය කොහේ හිටියත් විස්රාමේ ඉන්නේ. කට්ටිය නම් ඇවිල්ලා එක එක જાති වලින් අඳන්න හදනවා. අඳිනා වගේ පේනවා. අඳින්නට බෑනේ මේ කට්ටියත් එක්ක බේරෙන්න බෑනේ. ඒක නිසා බබාලා සෙල්ලංගේ වල හදනකොට අම්මලා තාත්තලාත් බබාලාගේ භාෂාවෙන් ටිකක් වෙලා කතා කරනවා. නමුත් ඒක බබාගේ භාෂාව දාන්න. ආන්නේ විදිහට මේ රූපේ රූප සංඥා විවං කරාට පස්සේ මේ ලැබෙන මේ උදිකලාව අර කාය විවේකේ නෙවෙයි චිත්ත විවේකය. ඉතින් මේ ඒකෝචර එකග්ග විසාන කප්පෝ කියනක රූපකාකාරයෙන් ගණයා කෙලින් වෙන්වීම කුලයා කෙලින් වෙන්වීම වස්තු භෝගයෙන් වෙන්වීම කියලා කිව්වට ඒක හිතින් ගෙබෙන්වීමක් තියෙනවා ඔය යටි. ඒක මේ sannivedana කරන ටිකක් අමාරුයි. නමුත් ඒ පුද්ගලයාට තේරෙනවා අර හිතින් මේකෙන් වෙන් වෙන ගතියක් තියෙනවා. ඇලෙනවා, ආයෙ වෙන් වෙනවා, ඇලෙනවා, ආයෙ වෙන් වෙනකොට පේනවා. අර වෙන් වෙන ගතියට පොඩ්ඩක් බැඳෙන ගතියක් එනවා. ඉතින් ඊට පස්සේ යාට තේරෙනවා මේ විසම ලෝකේ මේ ලෝකේ ඔක්කොම සතුන් මරද්දී, හොරකම් කරද්දී, කාමීත්‍යාචාරය කරද්දී, බොරු කේලමෙන් හිස්සචෙන් පරිසවචෙන් නියද්දී, ඊ ඇත්තොත් එක්ක ගැටෙන්න මට ඕන කමන්නේ ඒ කරන්නේ මගේ නියුම් සහෝදරයා වෙන්න පුළුවන් නැත්නම් දුවා දරුවා වෙන්න පුළුවන් ගෑණි වෙන්න පුළුවන් මොකද කරන්නේ මේ ඔක්කොම ඇත්තේදී මට පුළුවන් නම් ඒකට හිතනවා මේක එක්ක ආත්මාර්ථකාමීකමක් කියලා සදාචාරවාදී නෑ කියලා එක්ක හිතර දෙස් දෙනවා. ඒ නැත්නම් මම පොරක් කියලා මට විතරයි මේ කරන්න පුළුවන් කියලා ඔන්න මාන්නක්කාරය. ওই දෙකම අනුක්කක්කාවක් අන්න ඔය කක්ක දෙකෙන් ගෑවෙන තුන එකට කියන විපස්සනා කියලා. ඒක මේ කාය විවේක චිත්ත විවේක නේ. ඒකට උපදි විවේක කියලා. මේ මේ මේ මඩේ හරගත්ත නෙළුම ගඳේ වතුර හැටගත්ත නෙළුමේ කොළියට වතුර කඳුලක් වැටුණාට අල්ලන්නේ නැහැ. නෙළුම හෙල්ලෙනකොට වතුර කඳුල හැලෙනවා. ආන්නේ වගේ තැර වෙන්නේ නැතුව Taman හදිසි පරිසරයට සදාචාරයට මේකට තැර වෙන්නේ නැතුව එහිම ජීවත් වෙන්න නම් මේ මට විතරයි කාය විවේකේ පුළුවන් මට විතරයි චිත්ත විවේකේ පුළුවන් අපේ ගෙදරුන් හරි කාලා කන්නේ උන්න කිව්වට භාවනා කරන්නේ නැහැ කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලෝ කවදා හරි මං වගේ ගෑයි. මම මේ කරගෙන යන වැඩෙන් කොහොටත් නිහඬ බණක් කාටක් කියවෙනවනේ. ඒක නිසා මම මේ කරගත්ත දේ ගැන ආඩම්බර වෙන්නේ නැහැ. මේක ආත්මාර්ථකාමී වැඩක්. මේ ගැළපෙන්නේ මේ කට්ටියත් එක්ක නිවන් දකින්න යනකොට දුසින් ගණන් ග්‍රොස් ගණන් නිවන් දක්කන්න හදන බෞද්ධ රාජ්‍ය හදන්න පිටවන්න යන පිස්සු කෙලින්නෙත් නැහැ. ඒක තමයි මහායාන බුද්ධහම කියලා දැන් අද කියන්නේ. මේ ඔක්කොමලා නිවන් දකින්නකම් පොඩක් පමා වෙන එක. එහෙම එක්කුත් නැහැ. ආහනෝ දෙක මැද තමන්ගේ විවේකය ආඩම්බරයකට හේතු කරලා අනුන් චප්පකරනද යටපත් කරන්න යන්නේ නැතුව අනේ මේ සියලු දෙනාම නිවන් දකින්නකම් මට බෑ කියලා මේ ගම් සභා කොන්ත්‍රාත් එක අයින් කරලා නගර සභා මහනගර සභා කොන්ත්‍රාත් ගන්න යනවා නම් ඔය දෙක තමයි භාවනා ලෝකයේ තියෙන ලොකුම ජෝක්ස් දෙක. හරි ලස්සන බලන්නේ කෙනෙක් එක වැඩි වෙලා කතා කරන්න ඕනේ මේ මංස මේ යන්න යන කේල් ගා ගන්නද පොල් ගා ගන්නද කියලා බලත හැකි. ඒ මංස ඉන්න තැන එකක් ඊට පස්සේ අර පව් කොන්ත්‍රාත් අස්සම් කරනවා. ඔක්කොමලා නිවන් දක්වන්න කතා කරනවා. තනි වෙන එක හරි සෞතුයි. අනිම ආත්මార్థකාමී පවුලත් අඬ ගහන්න නිවන් දකින්න. අපි නියුන් සහෝදරත් අඬ ගහන්න නිවන් දකින්න. ගෑණි දරුවත් අඬ ගහන්න නිවන් දකින්න. එකක්. අනිත් පැත්තෙන් හිතන අච්චික්කේ මම බඳපු ගෑණි මහා මොඩියක්. ඒකෙත් නම් කවදාකවත් නිවන් දක්කන්න බෑ. අනේ ස්වාමීන් වහන්සේ මං ගෑණි අඬ ගහන්නේ නම් බැරිද ඔබ වහන්සේ නිවන් දක්කන්න කියලා මයිලකට හරියට එනවා කට්ටිය. මේ මිනිහා අමයා අමනයා ගෑණි නිවන් දක්කන්න. ගෑණි එනවා මිනිහට නාස්ලා නොදාගෙන අනේ ස්වාමීන් මේ මිනිහට පොඩ්ඩ හොම්බ උලන්නකො නිවනේ මේකට මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ කියලා. ඒතකොට පේනවා අයියෝ. ඒතර මොකද්ද නියෝජනය වෙන්නේ? බුදුන්ද? ධර්මයේද? සංඝයාද? නැහැ. ඉතින් අපි ඒ ටික අපි අපි වශයෙන් එකිනෙකාට කණ්ණාඩියක් වෙලා ඔය මොඩකම් කරන්න නෙවෙයි මිනිස්සු තියෙන්නේ. මේ අන්දන් එකෙක් හරි පට වේරගත් එක. ওই ගන්තබා බිස්නස් නගරතබා බිස්නස් කර කර ඉන්න යන්නත් එපා. ඒ වෙනතම මමත් පොරක් කියලා මානකාර වෙන ඔය දෙකම අර කාය වික චිත්ත විකට බලපාන කෙලේශයක් නෙවෙයි උපදි විවේකයට බලපාන උපක්ලේශ මේවට කියන්නේ. මේවට කියන්නේ ෂට ධර්ම. මේවට කියන්නේ මායාවී ධර්ම. මේවට කියන්නේ වංචනික ධර්ම. ඒක ලෝකෙට අදාළ නැහැ. ලෝකේ මිනිස් කියන්නේ බිස්නස් කරන්න ෂට මායාවී වෙන්න ඕනේ. yes. බිස්නස් කියන්නේ බොරු කියන්නේ. yes. බොරුනෝ කියන කිසිම නීතිඥෙක් නැහැ. නොමරන වෙද කිසිම වෙදෙක් ලෝකේ නැහැ. ඇත්ත. ඉතින් ඒ නිසා ඔක්කොම ලැබුරු කියනවා කියලා මේ ඔක්කොටම හොරි හදුනා කියලා මටත් හොරි ටිකක් හදා ගන්න ඕන ගමන් නැහැ. ඒක කරගන්න නැතුව ජීවත් වෙන තමයි උපදි විවේකයේ කියන එක තියෙන්නේ. ඒක බුදුහාමර කියනවා කියලා දෙන්න බෑ. ඒක උඹම ක්‍රමසාවිදි හදා ගන්න ඕකම තමයි. ඔය කාම මේ කාය විවේකයට ගත්ත උපක්‍රමයමයි. චිත්ත විවේකයට ගත්ත උපක්‍රමයමයි. මොන්නම තැනකවත් ගිය පාරේ ලකුණු තියන්න බෑ. හොඳින් හරි නරකින් හරි මුල්ගල් තියන්නත් එපා සෙල්ලිපි තියන්නත් එපා. ඔය යන්න පාරේ හුලඟක් ගියා වගේ ඵලයන් ලකුණක් යන්නේ නැතුව එසකට උඹට තේරෙයි අර දෙකටම වැඩි assume උපති විවේකයේ සඳහා ගැලවීම ඇත්තරම කියන එක අමාරුයි කියන්න මොකද ඒක විද්‍යාවක් නෙමෙයි ඒක කලාවක් ඒක సౌందර්යයක් ඒක තියෙන්නේ අර දෙකෙන් ගත්ත දක්ෂතාවය වඩා සියුම් සූක්ෂම කිරීම හැබැයි ඒක කරගත්ත රහතන් වහන්සේලා තිරුණාංශලා තෙරිණාංශලාගේ ඒ ગાථා කියවනකොට අර අර ප්‍රතිපදා සම්පූර්ණයෙන්ම එක ગાතාවකට එක කාව්‍යයකට පිටු වෙලා තිනවා. ඉතින් මෙව්වත් බසිය බුදුරජාන් වහන්සේලාගේ එවැනි උදාන ગાථා කියන එක තමයි කියවෙන්නේ. නමුත් මේ අපි ගත කරන ජීවිතෙත් එක්ක බලනකොට තමයි ආරණ්‍ය වාසී වෙන්න හදනවා විවේක වෙන්න හදන එකත් එක්ක බලනකොට අනේකොත් රතන සූත්‍රය කර්ණිමිත සූත්‍රය මංගල සූත්‍රයට වඩා මේකේ මොකද්දෝ ගැඹුරක් තියෙනවා මේ රතන සූත්‍රයේත් කන්නිමිත්ත සූත්‍රයේ ඒ සූත්‍ර ටික තියෙන toy පොතේමයි. ඔය සූත්‍ර නිපාත පොතේමයි. අපි සිංහල බෞද්ධයා ඒක තුන් සූත්‍රය කියලා අරගෙන තියෙනවා. මොකද කට්ටිය එකතු වෙලා සත්‍යයනා කරන්න පුළුවන්. මේකේ දත් ගැලවෙනවා. මේකේම සත්‍යයනා කරන්න ගත්තොත් කට්ටිය එකතු වෙලා දත් ගැලවිලා වැටෙනවා. මේකේ තියෙන ඒකෝචරිය එකක්ද විශාන කප්පු උඹේ වැඩක් බලන්නේ පැත්තකට යන්න. විශේෂයෙන්ම මෙව්ව එන්නේ සූත්‍ර මේ මේ වත් පිළිත් වලට. මොකද ඒක ආගමක් හදන්න බෑ. නිසා බලන්න අපි කොච්චරක් මේ දේශපාලන හරහා නැත්නම් ආගම හරහා දේශපාලනය කරන්න අපේ බෞද්ධ ජීවිතේ ගොඩනගාන තියෙනවා. ඒ නැත්නම් අපි නිවන සඳහා ගොඩනගා හදාගන්න තියෙනවා කියලා බැලුවොත් අති ඇඟිලි ගන්න හොයන්න බෑ මේ නිවන සඳහා මේක කරන අය. ඔක්කොමල කරන සංවිධාන හදාගෙන පෙළ ගැහිගෙන විවත් හදාගෙන මේක ඉච්ඡිත සාර කරන්න හදේ නරක දේවල් නෙවෙයි. ඒකටම සියල්ල කැප කරනවා නම් ඉතින් අපිට කියන්න මේව රහතන් වහන්සේලා මේව මහපසේ පුත්‍ර ජානවහන්සේලා විතර අපිට බෑ. අපි මේ බුද්ධ ශාසනය ඉවර වෙලා අය මෛත්‍රී බුද්ධ ශාසනය එන්ට අතරමැද තියෙන අබුද්ධෝත්පාද කාලේ බුද්ධරාන්තේ ඔන්න අපි උත්සාහ කරමු. පසේ බුදු කෙනෙක් වෙන්න දැන් මේ කාලේ කරන්න බෑ කියලා හේතු හොයනවා අප්‍රමාදයේ පැත්තක දාලා ප්‍රමාදය ඇති කරගන්න. අන්න එහෙම නොකරනද තමන්ගේම අත්දැකීම් සහ තමන්ගේම දැනුමත් එක්ක පොඩ්ඩක් ගලපලා බලන්න කොන් වෙලා තිබුණාට මේ සූත්‍ර වල කියන දේවල් වල අර්ථයට අපි කොච්චරක් අනුව ජීවත් වෙලා තියෙනවද? යනු අපි පරිතද කරන තියෙනවද? අපිට ඉස්සරහට කරන්න තියෙන කමඨාන සුද්ධ කිරීමටත් පරිතද කිරීමටත් කොච්චරක් මේක උදව් වෙනවද කියලා බැලුවොත් මේ වගේ සුළු පිරිසක් අර වෙන කවුරුත් ඒකට සුදුසු නැහැ. අනිත් ඔක්කොටම තියෙනවා වෙනම මේ න්‍යාය පත්‍රය. ඒ න්‍යාය පත්‍රය තමයි මාරපාක්ෂික. ඒ න්‍යාය පත්‍රය ඉන්නේ Taman දන්න දක්ෂකම් නිසා. ඒ නිසා තමන්ගේ දක්ෂකම් ටිකමයි බුද්ධ කලාවට තියෙන බාධා. වඩා හොඳ දේ පෙනිපෙනි. තාමත් වඩා හොඳ දේ නොකරනවා නම් ඒකගේ හොඳ ගති ටික තමයි ඌට මාර බලවේග වෙලා. ඌගේ හොඳ ටික තමයි ඌට වඩා හොඳ වීමන තියෙන පොල්ල. ඒක නිසා වඩා හොඳ පෙනෙද්දි තාම හොඳ වෙනවා නම් ඒ හොඳ ටික තමයි යාට තියෙන බාධා. අන්නේ විදිහට මේක පෙරලලා ඒක විප්ලවීය වශයෙන් දැකලා බලන්න පටන් අරගත්තොත් සාසනෙ කිසිම පාඩුවක් කළා නැහැ ඕනම කෙනෙකුට ඇරිලා තියෙන බහුජනයට නෙවෙයි දන්න කෙනාට ඥානවන්තයාට ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් ශිරු දිනාට මේ වගේ අලුත් ඇහක් පෑදිලා තමන් කරගෙන ආපු වැඩ පිළිවෙලටම ගෞරව කරගෙන ඉදිරියට යන්න ශක්තියක් ධෛර්යයක් බලයක් පිණිස මේ ධර්මයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි. දැන් මම අද මෙතෙන්දි වෙලා ගන්න යන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා. මොකද පල්ලෙහ පිරිසක් බලහින්න පොය පිරිස. ඉතින් අපි එතන ධර්ම සාකච්ඡාවකට යනවා. ඒ නිසා අපි සම්ප්‍රදාන කුල මෙතනදී ettavataචාදී ගාථා සජ්ජායනා කරලා ධර්ම දේශනාවක් නිමව සටහන් කරමු.